සම්බුද්ධෝ වතසෝ භගවායෝ ඉමස්ස ඒව රූපස්ස දුක්ඛස්ස පහනාය ධම්මං දේසේති සුපටිපන්නෝ වතතස්ස භගවතෝ සාවක සංඝෝ යෝ ඉමස්ස ඒව රූපස්ස දුක්ඛස්ස පහනාය පටිපන්නෝ සුසුකං වතතං නිබ්බානං යත්තිදං ඒව රූපං දුක්ඛං න සංවිජ්ජති සම්මා සම්බුද්ධෝ අතසෝ භගවායෝ ඉමස්ස ඒව රූපස්ස දුක්ඛස්ස පහානාය ධම්මං දේසේති සුපටිපන්නෝ අතතස්ස භගවතෝ සාවක සංඝෝයෝ ඉමස්ස ඒව රූපස්ස දුක්ඛස්ස පහානාය පටිපන්නෝ සුසුකං වතතං නිබ්බානං යති ඉදං ඒව රූපං දුක්ඛං දුක්ඛං සංවිච්ඡති